සමාදන් වෙලා සිල්වන්ත ගුණවන්ත පිරිසක් බවට පත් වෙලා තුන් ලෝකාග්‍ර සාන්තිනායක සම්මා සංබුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදුන උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් විඳක් ශ්‍රවණේ කරන්නට ඔබ සියලු දෙනා සිල්වත් භාවයටපත් වුණා. පින්වත්තුනි, අපි යම්කිසි පින්කමක් සිද්ධ කරනකොට යම්කිසි ආකාරයකින් සිල්වන්ත ගුණවන්ත භාවයටපත් වෙලා ඒ දේ කරනකොට අපි කරන යහපත් ක්‍රියාදාමේ ප්‍රතිඵල පැත්ත ඊටමත් පිළිතුරුයි. නිකම්ම නිකං කරන කටයුත්තක් නොවේ. සිල්වත්ව ඉඳගෙන සිදු කරන ඒ උතුම් කටයුත්ත පින්නතුනි ප්‍රතිඵලදායක උතුම් වූ කටයුත්තක් බවට පත්වෙනු ලබනවා. එලෙස සිල්වත් වෙච්ච ඔබ සියලු දෙනා ලෞතුරු බුදු පියාණන් වහන්සේගේ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට මත්තෙන් තමන්ගේ තුන්දොර මනාකොට සංවර කරගත යුතුයි. සිත සංවර නැති කෙනාට දහම් ශ්‍රවණය කරන්නට පුළුවන් කමක් නැහැ. කය සංවර නැති කෙනාට දහම් ශ්‍රවණය කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම වචනේ සංවර නැති කෙනාට දහම් ශ්‍රවණය කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්නතුනි අපි අනිවාර්යයෙන්ම මේ කියපු තුන්දොර සංවර කරගත යුතුයි. බුදුරජාණන් වහන්සේ ධම තුල දේශනා කරනවා දුරංගමං ඒකචරං අසරේරං ගුහාසයන් යේ චිත්තං පඤ්ඤමෙත්තන්ති මොක්ඛන්ති මාර බන්ධන. අපේ මේ සිත පින්නතුනි දුර ගමන් යනවා. දැන් මේ ධම් ශ්‍රවණය කරන්නට වාඩි වුණත් ඔබ සමහර වෙලාවට සිතෙන් දුර ගමනක් ගියොත් එහෙම ඔබට මේ බුදුබණ ශ්‍රවණය කරන්නට පුළුවන් කමක් නැහැ. බුදුබණ ශ්‍රවණය කරන්නට පමණක් නොවේ. ඔබ ඕනම කාර්යයක් සිද්ධ කරනකොට ඔබේ සිත එක්තැන් කරගත යුතුයි. සිත එක අරමුණක තබා ගත යුතුය. සිහිය පිහිටුවා ගන්නේ යම්සේද යම් තැනැත්තෙක් එලෙසින්ම ඔහුට කරන කියන කාර්ය සාර්ථකව සිද්ධ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා දහම් ශ්‍රවණේ කරන ඔබත් සිතට අවශ්‍ය තැන්වලට යන්න ඉඩ දෙන්න එපා. සිතට දුර ගමන් යන්න ඉඩ තියන්න එපා. අනිවාර්යයෙන්ම සිත එක්තෙන් කරගන්න, සිත দমনය කරගන්න. හිත මනාකොට තැම්පත් වූ තැන තමා පින්නතුනි අපිට මේ උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීමට පුළුවන්කම තියෙන්නේ. සිතෙන් වැරදි අකුසල පැත්තට නැඹුරු වුණොත් එහෙම, අයහපත් පැතිකඩවල් වලට නැඹුරු වුණොත් එහෙම අපේ ජීවිතයම පින්නතුනි පිරිහෙනවා. ඒ පිරිහීමෙන් අත මිදෙන්නට නම් අනිවාර්යයෙන්ම පින්නතුනි මේ සිත කියන දේ දමණය කරගත යුතුමයි. ඔබට පුළුවන් මේ කියපු සිත කුසල පැත්තට යොමු කරන්න. යහපත හොඳ පින කුසලය වෙනුවෙන් යොමු කරන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් දහම් ශ්‍රවණේ කරන්නට යෙදෙන ඔබ සිත අනිවාර්යයෙන්ම මේ කියන காரணාවන් එක්ක සබාගත යුතුයි. ඒ වගේම Tamanට පහසු ඉරියව්වකින් Tamanගේ කය හසුරුවාගෙන තමන්ගේ වචනය සංවර කරගෙන මේ දහම් ශ්‍රවණය කරන්නට පින්වන්ත ඔබ සූදානම් වෙන්න. පින්වත්නි මේ ලෝකයේ අපිට ධහම ශ්‍රවණය කරන්ට ලැබීම මොන තරම් වාග්ය සම්පන්න කාරණාවක්ද අපිට ධහම ශ්‍රවණය කිරීමට ලැබීම තුලින් ජීවිතේ මොන තරම් ප්‍රයෝජනවාසී තියෙනවද මේවා කල්පනා කරන්න අපි නොදන්නා බොහෝමයක් දේවල් ඉගෙන ගන්නේ ධහම තුලින් ඒ වගේම දන්නා කියන කාරණාවන් තියෙනවා නම් ඒවා තව තවත් සිතට දරාගෙන ධාර්මික ජීවිත ගත කරන්නට පරිසරය කියලා දෙන්නේ ධහම තුලින්. ඒ වගේම පින්නතුනි අපේ ජීවිතයේ පුරාම තියෙන සියලු දුකකටම යම්කිසි නිවැරදි පාරක් ඒ දුක නැති කිරීම පිණිස යම්කිසි පාරක් පෙන්නවා නම් ඒ ධහම තුලින්මයි. අවසානයේදී අපි හැමදෙනාම ප්‍රාර්ථනීය මේ විහිසුණු සසර දුකෙන් අත මිදීමට උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්නට හේතු වෙන්නේ මේ උතුම් වූ ධර්මයමයි. එහෙනම් ජීවිතයේ ධහම පිනතුනි කොටසක් කරගන්න. ඔබට නිරන්තරයෙන් ධම් ශ්‍රවණය කරන්නට අවස්ථාවන් සැලසීලා තියෙනවා. එයින් උපරිම ඵල ප්‍රයෝජන ඔබ ලබා ගත යුතුයි. ධර්මානුකූල ජීවිත ගත කළ යුතුයි. ඒ වගේම පින්නතුනි අපි මොනතරම් ධර්ම ශ්‍රවණය කළත් ඒ ධර්මයේ දරා ගන්නට පුළුවන් මනසක් අපේ තුල ගොඩ නැගිලා නැත්නම් ඒ ශ්‍රවණය කරන ධහම තුලින් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඔබ නිරන්තරයෙන් ධහම ශ්‍රවණය කරනවා වගේම ධහම දරන පුද්ගලයෙක් බවට පත්විය යුතුමයි. ධර්මයේ මොනතරම් දැරුවත් වැඩක් නැහැ. ඒ වගේම ධර්මය අනුව තමන්ගේ ජීවිතය සකස් කරගත යුතුයි. සුණාත ධාරේත චරාත කියන මේ ධර්මමය කාරණා තුන ජීවිතේ නිරන්තරයෙන් මතක තියාගෙන මේ තුන අනිවාර්යයෙන්ම ප්‍රගුණ කරන්න ඔබේ ජීවිතය අනිවාර්යයෙන්ම සංවර්ධනය කරා ගමන් කරන්නට මෙලොව පරලොව දෙලොවම සුගතිය පිණිස කටයුතු සලසා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ සමාජයේ බොහෝ දෙනා ධහම ශ්‍රවණය කළත්, ධහම ධාරණය කරගෙන කටයුතු කළත්, හැබැයි ධහම වැරදි ලෙස ජීවිතයට අරගන්නේ. ධර්මයේ තියෙන වැරදි විදිහටමයි ධර්මයේ තමන්ගේ ජීවිතේ නතු කරගන්නේ. එහෙම වැරදි ලෙස ධර්මයේ තමන්ගේ ජීවිතේ නතු කරගන්න පුද්ගලයාට පින්නතුනි නිවන තව බොහෝ දුරයි. සංසාරය තව බොහෝමත් දුරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මජ්ක්‍ධිම නිකායේ අලගද්දූපම සූත්‍ර දේශනාව තුළ මේ ධර්මය වැරදි ලෙස අල්ලා ගන්නට එපා. හරියට සර්පෙක් අපි වැරදි ලෙස අල්ලා ගන්නවා වගේ ධර්මයක් වැරදි ලෙස අල්ලා ගත්තොත් අපිට ඒ ධර්මයේම අධර්මයක් ලෙස පවතිනවා. අපි දන්නවා සර්පෙක් අල්ලන්නට ඕන නම් ඒ තැනැත්තා සර්පයා අල්ලා ගන්නට ඒ සර්පයා දෂ්ට කරන එක නවත්වා ගන්නට සර්පයාගේ වලිගෙන් අල්ලලා බෑ. සර්පයාගේ වලිගෙන් අල්ලද්දි සර්පයා අනිත් පැත්තට අපිට දෂ්ට කරනවා. සර්පයාගේ බඩ මැදින් ඇල්ලුවා කියලා කඳින් ඇල්ලුවා කියලා නෑ ඒත් සර්පයා අපිට දෂ්ට කරනවා. සර්පයා මනාලෙස අල්ලා ගන්නට අවශ්‍ය නම් අපි කරන්නට ඕනේ සර්පයාගේ හිසෙන් අල්ලාගත යුතුයි. එලෙස සර්පයාගේ හිසෙන් අල්ලා ගත්තාම සර්පයාට පුළුවන් කමක් නෑ අපිට දෂ්ට කරන්නට. අන්න ඒ වගේ තමයි ධර්මයක් වැරදි ලෙස අල්ලාගත්තොත් ඒ ධර්මය අපිට අධර්මයේ පිණිස පවතින්නේ. අපේ ජීවිතයට අයහපතක් පිණිස පවතින්නේ. අලගද්ද කියලා කියන්නේ සර්පයාට. අහි කියලා pāli භාෂාවෙන් සර්පයා හඳුන්වනවා. ඉතින් මේ අලගද්දූපම සූත්‍ර දේශනාව සර්පේ කුපමා කරගෙන බුදුහාමුදුරෝ දේශනා කරපු සූත්‍රය තුලත් අපිට දේශනාවන් කරන්නේ මුන්වහන්සේ ධර්මය මනා ලෙස අල්ලාගන්න. ධර්මය ඔබේ ජීවිතයට ගත යුත්තේ හරිතැනින්. ධර්මයේ වැරදි ලෙස මිත්‍යා දෘෂ්ටිකත්වයේ වැරදි දැකීමක් ඇති කරගෙන අල්ලගන්න එපා. ජීවිතේ සකස් කරගන්නටම මනා ලෙස ජීවිතය ගොඩනංවා ගන්නටම ධර්මය ගත යුතුයි තමන්ගේ ජීවිතයට. පින්තුනි ඔබ කල්පනා කරලා බලන්න මේ ලෝකේ මොන තරම් දුර්ලභ කාරණා තියෙනවද බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු දුර්ලභ කාරණා කීපයක් තියෙනවා ඒ කාරණාවන් ඔබ නිතර මෙනෙහි කර යුතුයමයි. මේ කතා කරන දේශනා කරන මමත් ශ්‍රවණය කරන පින්වන්ත ඔබත් මේ ලෝකේ ප්‍රධානම දුර්ලභ කාරණාවක් ජයග්‍රහණය කළා තියෙනවා. ඒ තමා කිට්ටෝ මනුස්ස පටිලාභෝ. උතුම් මිනිසත්භාවයක් ලැබීම. ඒක දුර්ලභ කාරණාවක්. මේ ලෝකේ පින්වතුනි හැම සත්වෙටම මිනිසත්භාවයක් ලැබෙන්නේ නැහැ. මේ මිනිස්සුත්භාවයේ ලබන්නට ඔබ අප හැම දෙනාම සසර පුරාවටම අනේක විද කුසල කර්මයන් කළා, පුණ්‍ය ධර්මයන් සිද්ධ කළා, පාරමී ගුණ පූර්ණේ කළා. ඒ දැවැන්ත කුසල කර්මවල පාරමීවල ප්‍රතිවිපාකයක් වශයෙන්මයි පින්නතුනි අපිට මිනිස්සුත්භාවයක් ලැබුණේ. මේ මිනිස්සුත්භාවයේ නිකම්ම නිකං පහළ වෙච්ච දෙයක් වශයෙන් ඔබ හිතන්නට එපා. මේ සමාජයේ ජීවත් වෙන බොහෝ උදවිය හිතන්නේ මේ මිනිස් සත්භාවයේ නිකම්ම හටගත් දෙයක් හැටියට. නිකම්ම පහළ වෙච්ච දෙයක් හැටියට. එහෙම නොවේ. ඔබ හිතන්නට ඕනේ මේ මිනිසත් ජීවිතයේ ලබන්නට අපි සසර පුරාම පාරමී ගුණ පූර්ණේ කරලා තියෙනවා. ඔබට හොඳ උදාහරණයක් දකින්න පුළුවන් මේ බාහිර ලෝකයේ තුල. තිරිසංගත ලෝකේ ඔබට දකින්නට පුළුවන්. එලිපාලියකට ගියොත් ඕන තරම් තිරිසංගත ලෝකේ සත්වෙන් ඔබේ නෙත ගැටෙනවා. අපා දෙපා සිව්පා බහුපා මේ විදිහට විවිධාකාරයේ සත්ව කොටාස ඔබේ දෙනෙතට ගැටෙනවා. ඒ විතරක් නෙමේ පින්වතුනි ওই සත්ව කොටාස අපිට පුළුවන් තවත් ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න. ඇසට පෙනෙන ජීවීන් සහ ඇසට නොපෙනෙන ජීවීන් මේ විදිහට කොටස් කරලා දක්වන්නටත් පුළුවන්. ඉතින් මෙහෙම කොටස් කරලා දක්වනකොට ඔබ දන්නවා මේ ලෝකේ බොහෝ ප්‍රමාණයක් ත්‍රිසංගත සත්වයින් ඉන්නවා. අපේ ශරීරයේ ගසන කොටත් අපේ ඇහැට නොපෙනෙන මහා කෝටි ප්‍රකෝටි ගණන් කුඩා කුඩා සුද්‍ර ජීවීන් ඉවත් වෙලා යනවා. ඒ ඔක්කොම ප්‍රාණීන්. ඒ වගේම යම්කිසි ආකාරයෙන් ඔබ කූඹි ගුලකට හිත යොමු කරලා බලන්න. කූඹි ගුලකට හිත යොමු කරලා බලනකොට ඒ කූඹි ගුලේ මොනතරම්නම් කුඩා කුඩා කූඹි ඉන්නවද? කෝටි ගණන් ඒ ගුල තුල කූඹි ජීවත් වෙනවා. ඒ එක ගුලක. ඒ වගේ පින්වතුනි මේ ලෝකේ පුරා ඉන්න ඔය කූඹි ගත්තොත් කූඹි වලත් එක එක වර්ග තියෙනවා. ඔබ ඒ එක එක වර්ග අඳුනනවා. ඒ විදිහට ගත්තාම පින්වතුනි මේ විදිහට තිරිසංගත ලෝකේ මොන තරම් සත්ව කොටාස ජීවත් වෙනවද? හැබැයි මිනිස් ලෝකය බලනකොට මිනිස් ලෝකේ එහෙම සත්වයින් එහෙම නැත්නම් මිනිස්සු එච්චර ජීවත් වෙන්නේ නැහැ. මිනිසත් භාවයක් ලබන්නට සසර මහා පුණ්‍ය කර්මයක් තියෙන්න ඕනේ. ඒ වගේම මිනිසත් භාවයක් ලැබීම දුර්ලභයි. ඒ දුර්ලභ කාරණාව ඔබ අප හැම දෙනාම පින්වතුනි ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ නිසා ඔබ වාසනාවන්තයි. අපි වාසනාවන්තයි. ඒ වගේම බුදුදහමේ බුදුහාමුදුරෝ දේශනා කරනවා කිච්ඡං මච්ඡාන ජීවිතං මේ ලැබපු මිනිසත් භාවය අංග සම්පූර්ණ යහපත් මිනිසත් භාවයක් වෙනවා නම් ඊට වඩා දුර්ලභයි හිතලා බලන්න ඔබ උපතින්ම විකෘති තත්වයටපත් වෙලා ඉපදුනා නම් උපතින්ම අංග විකලතා භාවයටපත් වෙලා ඉපදුනා නම් උපතින්ම කන් ඇහෙන්නේ නැතුව ඇස් පේන්නේ නැතිව යම් යම් ආකාරයෙන් ඉන්ද්‍රියයන් අපේ මේ ප්‍රකෘති විදිහට නොයි විකෘති තත්වයටපත් වුණා නම් අපි සමහර වෙලාවට මේ ධර්මවත් ශ්‍රවණය කරන්නේ අපිට ධර්මානුකූල ජීවිත ගත කරන්නට අපහසු වෙන්න පුළුවන්. ඒ අනුව ලැබපු මිනිසත් ජීවිතයක් අංග සම්පූර්ණ ලස්සන ජීවිතයක් වීම ඊට වඩා දුර්ලභයි. ඒ කාරණාව ඔබ අප හැමදෙනාම ජයග්‍රහණය කළා කියනවා. එහෙනම් මේ කාරණා ගැන හිත හිතා ඔබ නිරන්තරයෙන්ම සතුටු විය යුතුය. අපේ පෙර වාග්යක් නිසාම පුබ්බේකත පුඤ්ඤතාවේ නිසාම පෙර පිං කරන නිසාම මේ විදියට අපි මිනිසත් භාවයේ ලබලා අංග සම්පූර්ණ මිනිසත් භාවයක් ලබලා ජීවිතය ගත කරනවා. සමහර වෙලාවට මේ සමාජයේ බොහෝ දෙනා පුරුදු වෙලා තියෙන්නේම තමන්ට නොලැබිච්ච තමන්ට අහිමි වෙච්ච දේවල් ගැන හිත හිතා දුක් සෝසුසුම් හෙලන්නට අනේ මට මේ දේ නැහැ අනේ මට මේ දේ නොලැබුණා අනේ මම මේ බලාපොරොත්තු වෙච්ච දේ මට කරගන්නට බැරි වුණා Tamanta ලද දෙයින් කවදාවත් සතුටු වෙන්නට එහෙම නැත්නම් ලද දෙයින් තෘප්තියකටපත් වෙන්නට ඇතෙමුන්ට බැරිකමක් තියෙනවා ඒක පින්නතුනේ ලොකු පෙරහීමක් ඒ නිසා එසේ පිරිහෙන්නට නොවේ මේ ලද මිනිසත් භාවයේ තුලින් උපරිම ප්‍රයෝජන ගත යුතුයි. මේ ලැබපු මිනිසත් භාවයේ තුලින් උපරිම පින්තුණි පින්දහම් සිදු කරගෙන සතර නිමාවක් ලබා ගත යුතුයි. ඊළඟ කාරණාව බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබීම ඊටත් වඩා දුර්ලභයි. කිච්ඡන් සබ් ධම්ම සවණං ඔබට හිතෙන්නට පුළුවන් අපිට ඕන තරම් ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව සැලසීලා තියෙනවා. මාධ්‍ය තුලින් වේවා, එහෙමත් නැත්නම් භික්ෂුන් වහන්සේ නමක් හාමුදුරු කෙනෙක් තමන්ගේ නිවසට වඩම්මවාගෙන හෝ වේවා, එහෙමත් නැත්නම් පන්සලකට ගොඩ වැදිලා පොය දවසකට හරි පින්කම් කරනකොට හෝ වේවා, එහෙමත් නැත්නම් බෞද්ධ පොත්පත් පුවත්පත් ආදී මගින් වෙන්න පුළුවන් මේ විදිහට ධර්ම ඉගෙන ගන්නට ඔබට අවස්ථාව තියෙනවා කියලා ඔබට හැඟෙන්නට දැනෙන්නට පුළුවන්. අපි ඊළඟ කාරණාවට ගිහිලා ওই කාරණා දෙකම සාකච්ඡා කරමු. චිත්තෝ බුද්ධානං උපාදෝ පින්නතුනි ඔබ අප හැමදෙනාම මේ ලෝකයේ අර මුලින් කියපු මිනිසත්භාවයේ අංග සම්පූර්ණ මිනිසත්භාවයේ ලැබුවේම බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයක පහළ වෙච්ච සමයක බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච බුද්ධෝත්පාද කාලයකයි අපි හැමෝම මිනිස්සු වෙලා ඉපදුනේ එහෙනම් අපි ඒ කාරණාවත් ජයග්‍රහණය කළා තියෙනවා මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ නම පහළ වීම ඔය කතා කරපු කාරණා ඔක්කොටම වඩා දුර්ලභයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා උන්වහන්සේ උතුම් වූ සත්‍ය දේශනාව තමන් විසින් අවබෝධ කරගත් උතුම් වූ යථාභ දර්ශනය උතුම් වූ දර්ශනය සත්‍ය මේ ලෝක සත්වයාට මනා ලෙස දේශනා කළා. ඒ සත්‍ය පින්නතුනි අපි ඒ උතුම් වූ දර්ශනේ උතුම් වූ ධහමයි මේ ශ්‍රවණය කරන්නේ. එතකොට පින්නතුනි ඔබ හිත හිතන්නට ඕනේ සිතාගත යුතු ප්‍රධානම කාරණාව තමා මේ ලෝකයේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වීම දුර්ලභයි ඒ වගේම තමා උන්වහන්සේලා පහළ නොවන කාලවකවානු වැඩි අබුද්ධෝත්පාද කාලවකවානු වැඩි ඒ වගේ කාලයක අපි ඉපදුනොත් සමහර වෙලාවට දහම කියලා කාරණාවක් අපි දන්නේ නැහැ. ඒ වගේම ಗುಣධර්ම, සාරධර්ම කියන කිසිදු කාරණාවක් අපි දන්නේ නැහැ. අපි හැමෝම ඒ දුර්ලභ කාරණා ජයග්‍රහණය කරලා තියෙනවා. අම්මා තාත්තා කවුද? මේවා සමහර වෙලාවට ಗುಣධම් අඳුනන්නේ නැති පිරිස් අබුද්ධෝත්පාද කාලවලදී ඉපදෙන්නේ. ඒ වගේ පිරිසක් නොවේ අපි. අපි නිරන්තරයෙන්ම ಗುಣධම්, ඒ වගේම පුණ්‍යධම්, කුසල්, මේ හැම දෙයක්ම අඳුනනවා. ඒ අනුව ජීවිතය සකස් කරගන්නට වෙරදරනවා. මේ ඔක්කොම සසරට පින්නතුණි කරගන්න උතුම් වූ පාරමිතා. ඒ පාරමී ගුණ නිරන්තරයෙන් ඔබ අප හැමදෙනාම පූර්ණේ කරගත යුතුයි. තවත් ප්‍රධාන කාරණාවක්. ඔය විදිහට අපි දුර්ලභ කාරණා සියල්ලම ජයග්‍රහණය කරලා තියෙනවා. මේ ලැබපු අවස්ථාවෙන් මේ ලැබපු මිනිසත්භාවයෙන් ඔබ නිරන්තරයෙන්ම පින්නතුණී ප්‍රයෝජන ගත යුතුයි. ඔබ උදෑසන කාලයේ සිට පින්නතුණී රාත්‍රී නිින්දට යනකම්ම කාලසටහනකට අනුව ජීවත් වෙන්නේ. අපි හැමෝම එහෙමයි. අපි උදේ පාන්දරම නැගිට්ට මොහොතේ ඉඳන් විවිධාකාරයෙන් යුක්තව දෛනික ජීවිතයත් එක්ක ගැටෙමින් කාල රාමුවකට අනුව ජීවත් වෙනවා. හැබැයි කුඩා දරුවන් පාසල් කාල සටහන යම් කිසි ආකාරයෙන් විත්තිය කලවගෙන කටයුතු කරනවා වගේ නෙවෙයි ඊට වඩා වෙනස් විදිහකට අපි කොලේක ලියලා අලවා ගත්තේ නැත්තත් අපි කාලය ගත කරන්නේම යම් කිසි කාල රාමුවකට අනුව. ගෙදර ගෘහණියන් වශයෙන් නම් එහෙමයි, ඒ වගේම රාජකාරි වලට යන ඇත්තන් නම් එහෙමයි, පාසල් යන දරුවන් නම් එහෙමයි, ඒ වගේම විවිධ Tamanta අයිති කාර්යභාරයන් වලට නියැලෙන අය නම් එහෙමයි. ඔය විදිහට දවසේ මහා කාල රාමුවක් කාලසටහනක් අපි හැම දිනාටම තියෙනවා. අපි එකින් එක එකින් එක නිම කරමින් ඔය අතර වාරයේදී ශරීරයට අවශ්‍ය ආහාර පාන ආදී පිරිසිදු කිරීම මේ හැම දෙයක්ම සිද්ධ කරනවා. ඒ වගේම අවසානයේදී අපි රාත්‍රී නිින්දට යනකොට මේ විදියට එකින් එකට ගොනු වෙච්ච යම්කිසි කාල රාමුවක්ම අපේ ජීවිතයට එකතු වෙලා තියෙනවා. සතිය ගත්තාම සතියේ දින 7 පුරාම අපි ওই කාලසටහනට අනුව ජීවත් වෙනවා. මාසය ගත්තාම මාසයේ දින 30ක් තියෙනවා නම් 31ක් තියෙනවා නම් ඒ මාසයේ පුරාමත් ওই විදිහට අපි කාල රාමුවට අනුව ජීවත් වෙනවා. අවුරුද්දක් ගත්තොත් එහෙමයි. සෙනසුරාදා ඉරිදා කියලා නෑ ඒ දවස් දෙකටත් ඔබට નિયમિત යම්කිසි කාල රාමුවක් වෙනම ඔබ ජීවිතේ සකස් කරගෙන තියෙනවා. ඒ අනුව ඔබ කටයුතු කරනවා. ඔබේ වයස ගැන දැන් ඔබ හිතන්නට ඕනේ. ඔබේ වයස මෙච්චරක්. ඒ වයස පුරාම ඔබ ජීවත් වෙන්නේම ජීවත් වෙලා තියෙන්නේම ඔය කාල රාමුවට අනුව, කාල සටහනට අනුව. ඔබ එතකොට ඔබේ ජීවිත කාලය පුරාම ප්‍රගුණ කළේ ඔය කාලසටහනේ දෛනික ජීවිතයත් එක්ක ගැටෙන්නට. ඔය කාලසටහනේ ඔබ කල්පනා කරලා බැලුවොත් මේ ලෝක වශයෙන් ලෞකික ලෝකෝත්තර සුවයම් දෙක අතර ඔබ වැඩි තැනක් දීලා තියෙන්නේ කුමන සුවය වෙනුවෙන්ද? එහෙම බැලුවොත් පින්නතුනි ඇත්තටම ඔබ වැඩි හරියක්ම ගොනු කරලා තියෙන්නේ ලෞකික සුවයක් වෙනුවෙන්. මේ ලෝක වශයෙන් දෛනික ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය කරන පැතිකඩමයි ඔබ ඔබේ කාලසටහන දෛනික කාලසටහනට යොමු කරලා තියෙන්නේ. ආධ්‍යාත්මික සුවයක්, ලෝකෝත්තර සුවයක් ඔබේ කාලසටහනේ වෙන් කරලා නැති වෙන්න පුළුවන්. හැබැයි පින්නතුනි, ඔහොම කාලසටහන ගත කරමින් ගත කරමින් කෙදිනක හෝ මරණයටපත් වෙන අපි මරණයට අනිවාර්යයෙන්මපත් වෙන අපේ ඔය කාලසටහන ගත කරමින්ම මිය පරලව ගියොත් ඊළඟ භවයකදී එහෙමත් නැත්නම් නිවන වෙනුවෙන් අපි කරගත්ත යමක් තියෙනවද? උතුම් වූ නිවන සාක්ෂාත් කරන්නට හේතු වන සාධකයක් ඔබ ගොඩනගාගෙන තියෙනවද කියලා හිතලා බලන්න. එහෙනම් මේ පින්තුනි දුර්ලභ ලෙස ලැබපු මිනිසත්භාවයේ ලැබුණේම ඔය කියන දෛනික කාල සටහනකට අනුව ජීවත් වෙන්නටම නොවේ. ඒ ජීවිතයට ඒ කාලසටහන අවශ්‍යයි. හැබැයි සැබෑති බෞද්ධයන් හැටියට ඔබ ඔබේ දෛනික කාලසටහනේ වෙන් කරන්න ආධ්‍යාත්මික සුවයට කාලයක් ලෝකෝත්තර සුවයට කාලයක් ඔබ වෙන් කර යුතුයමයි පින්තුනි අපිට ලැබිච්ච උතුම්ම දායාදයේ මේ මිනිසත්භාවය ඒ මිනිසත්භාවයේ දායාදයක් ලෙස ලැබුණේ මේ බිහිසුණු සසර දුකෙන් අත මිදෙන්නට උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්නට නිවන් දකින්නටමයි. ඒ නිවන් දකින්නට ලැබිච්ච මිනිසත් භාවයේ අපේ අපේ යථාර්ථය අවබෝධ නොකරගෙන වෙන වෙන පුහු දේවල් වලට යොදවනවා නම් පිනතුනි අපි විසින්ම සසර තවත් මහා දීර්ඝ කර ගැනීම. ඒ බිහිසුණු සසර තුල අපි තවත් ඊතර නොවි ගමන් කිරීමකට පාර අපි විසින්ම සකස් කිරීම. ඒ නිසා එයින් අත මිදිය යුතුයි. කාලසටහනේ යම් යම් ආකාරයෙන් ඔබට පුළුවන් කාලය කැප කරන්නට, කාලය වෙන් කරන්නට ඒ ලෝකෝත්තර ආධ්‍යාත්මික සුවය වෙනුවෙන්ම ඒ නිසා පින්නතුනි මේ වෙසක් සමය ගත කරන ඒ වගේම සමරන අසිරිමත් තෙමගුල සිහිපත් කරමින් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරන අපේ නිරන්තරයෙන්ම පුරුදු පුහුණු විය යුත්තක් නම් පින්නතුනි මේ නිවන අරමුණු කරගෙනම සසර දුකෙන් අත මිදීම සාක්ෂාත් කරගන්නට අපි හැමදෙනාම කටයුතු කළ යුතුය. බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදායන් ඔබ මේ උතුම් වූ අසිරිමත් වෙසඟේ සිහිපත් කරගෙන කටයුතු කරනවා. ගුවන් විදුලි සංස්ථාව මගින් ඔබට ධර්ම දේශනා මාලාවන් ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා දීලා තියෙනවා. අද ප්‍රධානතම මාතෘකාවක් වශයෙන් ඔබට දේශවන සුවපත් කරන්නට මාතෘකා කරගත්තේ බුදුරජාණන් වහන්සේගේ තියෙන උතුම් වූ දක්ෂිනීය ගුණය. බුදුරජාණන්ට බුදුරජාණන් වහන්සේට වගේම පින්තුනි මේ උතුම් වූ දක්ෂිනීය ගුණය ආර්ය මහා ශා วก සංඝ රත්නයටත් පිහිටලා තියෙනවා. උන්වහන්සේගේ උතුම් වූ ශ්‍රාවක සංඝ රත්නියත් මේ දක්ෂිනේය ගුණයෙන් යුක්තයි. මොකක්ද දක්ෂිනේය ගුණය කියලා කියන්නේ? යම් කිසි ආකාරයෙන් පින්වතුනි දක්ෂිනාවකට සුදුසුයි. බුදුරජාණන් වහන්සේ සිහිපත් කරගෙන මේ අසිරිමත් එම ගුලේ අපි මොන තරම්නම් කටයුතු සිද්ධ කරගන්නවද? පින්කම් සලසා ගන්නවද? පින් සිද්ධ කරගන්නවද? පූජා විධික්‍රම දෙකක් තියෙනවා. ඔබ ඒ දන්නවා. එකක් ආමිත පූජාව අනිත් එක ප්‍රතිපත්ති පූජාව. මේ සමාජයේ ජීවත් වෙන බොහෝ උදවිය ප්‍රතිපත්ති පූජාවට වඩා ආමිස පූජාවට යම් තැනක් දෙනවා. ඒක කිසිදු වැරැද්දක් එහෙම නැත්නම් ඒ යම් කිසි අඩුපාඩුවක් ලෙස දකින්නට බෑ. නමුත් පින්වත්තුනි ආමිස පූජාවට මුල් තැනක් දෙනවා වගේම තමන්ගේ ජීවිතය අනිවාර්යයෙන්ම ප්‍රතිපත්ති පූජාවට වැඩි හරියක් කාලය යොදවන්න. මේ පූජා විදි දෙකම ඔබට ජීවිතේ ගොඩනගා ගන්නට පුළුවන් නම් ඔබ සැබෑ ලෙසම මේ මිනිස් ජීවිතේ පින් සිද්ධ කරගන්න ආධ්‍යාත්මික සුවය සලසා ගන්න පුද්ගලයෙක්. බලන්න බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන ඔබ විවිධාකාරයෙන් කුද පූජාවන් සිද්ධ කරනවා. අපි එක මොහොතක් බැලුවොත් උන්වහන්සේට උදෑසන කාලයේදී ඔබ බුද්ධ පූජාවන් සිද්ධ කරනවා. ඒ වගේම මේ ලංකාව පුරාම මිනිස්සු උදෑසන කාලයේදී වෙහෙර විහාරස්ථානවල බෞද්ධයන් හැටියට බොහෝ නිවෙස්වල ලෞතර බුදු පියාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරගෙන ආමිස පූජාවන් සිද්ධ කරනවා බුද්ධ පූජාව. උන්වහන්සේට පූජා කරන මේ දන් පාත්‍ර ටික විතරක් බැලුවොත් පිනතුනි හරියට රුවන්වැලි මහා සෑය වගේ මහා චෛත්‍ය රාජ්‍යයක් නිර්මාණය කරන්න පුළුවන් මේ ලංකාවාසී හැමෝම පූජා කරන මේ උතුම් වූ දම් පාත්‍ර ටික විතරක් එකතු කරලා ඒ උන්වහන්සේට එලෙස සතර පුරා පාරමී ගුණ පූර්ණේ කරපු නිසා උන්වහන්සේගේ ගුණස්කන්ධය සිහිපත් කරගෙන අපි අදටත් පුද පූජාවන් සිද්ධ කරනවා. ලංකාවේ විතරක් නොවේ බෞද්ධ ලෝකේ පුරාම මේ ආකාරයෙන්ම පින්වතුනි විවිධාකාරයෙන් පුද පූජාවන් පවත්වමින් කටයුතු කරනවා. එලෙස පින්වතුනි දන්පැන් පූජා කරමින් මොන තරම් බුදුහාමුදුරුවන්ගේ ගුණ සිහිපත් කරනවද? එලෙස පින්නතුණි ලෝකයේ පුරාම සැදැහැති බෞද්ධයන් පූජා කරන දම්පාත්‍ර ටික එකතු කරලා බැලුවොත් අපි උන්වහන්සේගේ පාදස්පර්ශයේ ලැබපු ශ්‍රී පාදස්ථානයේ තරම් විශාල කඳු පර්වතයක් නිර්මාණය කරන්න පුළුවන් ඒ තරමට උන්වහන්සේ අදටත් පින්නතුණි දක්ෂිනාවන් වලින් පුද සත්කාර ලබනවා දක්ෂිනාවට සුදුසු උනේම පිනොතුනි බුදුරජාණන් වහන්සේ සතර මහා පාරමී ගුණ පූර්ණේ කළා තියෙනවා. ලෞතුරු බුද්ධත්වයට පත් වෙන්නට නම් උන්වහන්සේ සාරා සංකේ කල්ප ලක්ෂයක් පුරාවටම එලෙස පාරමී ගුණ පූර්ණේ කළා. අසිරිමත් වෙසක් පුරපසළොස්වක් පෝය නිමිති කරගෙන අපි මේ අසිරිමත් තෙමගුල සිහිපත් කරද්දී උන්වහන්සේගේ ඉපදීමත් බුද්ධත්වයක් පරිණිරවාණයක් කියන මේ මංගල සම්මත අවස්ථා තුනම සිහිපත් කරනවා. උන්වහන්සේට සම්බුද්ධත්වයට පත්වෙන්නට මහා පිටිවහලක් උනේම ඒ කියපු ලෙසින්ම පාරමී ගුණ පුරණේ කරපු නිසා සංඛ්‍යා කරලා නිමා කරන්නට බැරි ඒ වගේම කවදාවත් පින්නතුණි උන්වහන්සේ ඒ පූර්ණේ කරපු ගුණ එකින් එක විස්තර කරලා නිම කරන්නට බැරි ආකාරයෙන් සසර පුරාවටම තමන්ගේ ශරීරය පවා දන් දෙමින් තමන්ගේ භෞතික බාහිර සියලු වස්තු දන් දෙමින් එලෙස පාරමී ගුණ පූර්ණේ කළා සම්බුද්ධත්වයට උන්වහන්සේ පාරමී ගුණ ත්‍රිවිධාකාරව පූර්ණේ කළේ පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් මේ විදිහට පාරමිතා එකින් එක එකින් එක උන්වහන්සේ පූර්ණේ කළා මොනතරම්නම් වටිනාකමක් තියෙනවද උන්වහන්සේ සසර පුරාම මෙලෙස පාරමී ගුණ පූර්ණේ කිරීම. එලෙස පින්වතුනි බාහිර වස්තුන් සියල්ලක්ම උන්වහන්සේ දන් දුන්නා පරිත්‍යාග කළා. ඒ වගේම උන්වහන්සේ තමන්ගේ ශරීරයේ කොටස් පවා ලේ දන් දුන්නා. ඒ වගේම ඇස් දන් දුන්නා තමන්ගේ හිස් දන් දුන්නා මේ විදියට මුළු ශරීරයේම පින්වතුනි අංග අවයව දන් දුන්නා. ඒ විතරක් නොවේ තමන්ගේ මුළු ජීවිතයම පරිත්‍යාග කළා පරමත්ත පාරමී වශයෙන්ද පූර්ණේ කළා මේ විදිහට උන්වහන්සේ දස පාරමිතා ගත්තොත් එය ත්‍රිවිධාකාරව බෙදලා බලනකොට තිස් ආකාරයකින් යුක්තව ප්‍රගුණ කළා ඒ වගේ ප්‍රගුණ කරපු උතුම් වූ ගුණ බල මහිමය නිසාමයි උන්වහන්සේට මේ දක්ෂිනීය ගුණය පිහිටලා තියෙන්නේ දක්ෂිනාවට උන්වහන්සේ සුදුසු අන්නේ කාරණාව නිසාමයි උන්වහන්සේට ඒ නිසා ලැබීමකින් අදටත් කිසිදු අඩුපාඩුවක් නැහැ. මේ අතිරිමත් වෙසඟ සිහිපත් කරගෙන අපේ නිරන්තරයෙන්ම ආමිස පූජාවන් පවත්වනවා වගේම උන්වහන්සේගේ මේ අතිරිමත් බුදු ගුණය සිහිපත් කරගෙන කටයුතු කළ යුතුය. හැබැයි පින්වතුනි මම මුලදී ඔබට පැහැදිලි කළා විස්තර කළා දහම වැරදි ලෙස ගන්නට නරකයි. එහෙම වැරදි ලෙස ධර්මය ගත්තොත් ඒ ධර්මය අපිට අධර්මයේ පිනිස පවතිනවා. ඔබ බුදුහාමුදුරුවන්ගේ ගුණ සිහිපත් කළාට විතරක් මදි. බුදුරජාණන් වහන්සේ සසර පුරා මහා දානාදී පාරමී ගුණ පූර්ණේ කළා වගේම ඔබත් සසර පුරාම උන්වහන්සේගේ ගුණ සිහිපත් කරගෙන ඔබත් පාරමී සිද්ධ කරගත යුතුය. ඔබටත් පුළුවන් විදියට දාන ආදී කුසල ධර්මයන් පුණ්‍ය ධර්මයන් ජීවිතේ ගොඩනගා ගන්නට පුළුවන් නම් එයයි දහම ශ්‍රවණය කරන බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරන සදැහැති බෞද්ධයෙක් වශයෙන් කළ යුත්තේ කෙනෙක්ට හිතන්න පුළුවන් අපිට දන් දෙන්න වෙලාවක් නැහැ අපිට දන් දෙන්න විදිහක් නැහැ අපිට දන් දෙන්න යම්කිසි ආකාරයෙන් කිසිඳු හැකියාවක් නැ වත්කමක් නැ මෙහෙම හිතන අය ඉන්නවා. පින්වතුනි මේ ලෝකයේ වත්කම් ගැන කතා කරනකොට ඔබට වත්කම කොහොමද කියලා ඇහුවොත් ඔබේ මනසට නැගෙන ප්‍රධානම වත්කම ධනවත්කම. ධනවත්කම ජීවිතයට අවශ්‍යයි. හැබැයි ධනවත්කම තුලින්ම මේ සසර ගමන එතර කරන්නට අපහසුයි. ධනවත්කම තියෙන ඔබ ඊට වඩා එහා ගිය වත්කම් සමුදායක් ජීවිතේ ඇති කරගත යුතුයි සකස් කරගත යුතුයි ඒ අතර ඔබ නිතරම නුවණ කල්පනා කරලා ඒ වගේම නුවණ යොදවලා කටයුතු කරනවා නම් නැනවත්කම ගොඩනගා ගන්නවා නම් අර ධනවත්කමට වඩා විශිෂ්ටයි ඔබේ නැනවත්කම ඒ වගේම ඔබ නිරන්තරයෙන් ගුණයන් එක ජීවත් වෙනවා නම් ගුණගරුක පුද්ගලෙක් නම් ගුණවත්කමින් යුක්ත නම් අර නැනවත්කමත් ඒ වගේම ගුණවත්කමත් මේ දෙකම වටිනවා ධනවත්කමට වඩා. ඒ වගේම ඔබ නිරන්තරයෙන් පින්දහම් කරන පින්වත් කෙනෙක් නම් අර ධනවත්කමට වඩා ඒ පින්වත්කම වටිනවා. ඒ වගේම ඔබ නිරන්තරයෙන්ම අසල් වාසීන් එක්කලා ඒ වගේම සමීප සහ සම්බන්ධතා ඇති කරගෙන හිතවත්කම් ගොඩනගා ගන්නවා නම් අර ධනවත්කමට වඩා හිතවත්කම විශිෂ්ටයි. ඒ වගේම පින්වත්තුනි ඔය කියපු විදිහට නැනවත්සන් ගුණවත්සන් පින්වත්සන් ඒ වගේම කතා කරපු මේ ආකාරයෙන් දැනුවත්කම් හැම වත්කමකටම වඩා ඔබ ජීවිතේ පූර්ණේ කරගත යුතු ප්‍රධානම වත්කම සිල්වත්කම ධනවත්කමට එහා ගියපු මේ වත්සන් සමුදාය ජීවිතේ සකස් කරගන්නට පුළුවන් නම් ඔබ සැබෑ ලෙසම වත්කම් වලින් පරිපූර්ණ මිනිසෙක්. ඒ නිසා පින්නතුනි ප්‍රධාන වශයෙන්ම සිල්වත් ජීවිතයක් ගත කරන්නට ඕනේ. සිල්වත්කම තියෙනවා නම් සිල්වත්ව ජීවිතයේ ගත කරනවා නම් ඔබට පුළුවන් ඔබ බලාපොරොත්තු වෙන මේ බිහිසුණු සසර දුකින් අත මිදෙන්නට. සමහර ඇත්තන් හිතනවා සිල්වත්කම කියලා කියන්නේ තමන් අඳින වස්ත්‍රය, එහෙමත් නැත්නම් තමන් පොරවන සුදු වස්ත්‍රය, එහෙමත් නැත්නම් තමන් ශික්ෂාපද ගැනීම විතරයි කියලා. ශික්ෂාපද සමාදන් වෙනවා වගේම නිතරම ඒ ශික්ෂාපද මෙනෙහි කරමින් ඒ ශික්ෂාපද වලට අනුව ඔබ ජීවිතය සකස් කරගන්නවා නම් අන්න එයයි එතන සිල්වත්කම වශයෙන් ඔබ අරගත්තේ. එහෙම නැතුව ඔබ නිතර පංචශීලයේ ගිහි බෞද්ධයන් හැටියට සමාදන් වෙනවා. ඒ පංචශීලය ගැනීම තුලින් විතරක් සිල්වත් වෙන්නේ නැහැ. මේ ශීලය, මේ ශික්ෂාපද එකින් එක මෙනෙහි කරගෙන ජීවිතය ආරක්ෂා කරනවද ඔබ සැබෑ ලෙසම සිල්වත් පුද්ගලයා. ඉතින් එලෙස පින්වතුනි වත්කම් සකසා ගන්න. කෙනෙක්ට අර කියපු විදිහට පාරමී ගුණ පූර්ණේ කරන්නට ධනෙම අවශ්‍ය නැහැ. හිතලා බලන්න ඔබට දවසට දන් දෙන්න පුළුවන් අවස්ථා තුනකදී ඔබ වේල් තුනක් ආහාර ගන්නවා. ඒ වේල් තුන ගන්න අවස්ථාවන් වලදී ඔබ කන බත් පතෙන් පුළුවන් නම් කොටසක් තිරිසංගත සත්වයින්ට වෙන් කරන්න. ඔබ සතර මහා දානයක් පූර්ණේ කරගෙන අවස්ථා තුනකදී ඔබ දානේ තුන් අවස්ථාවකදීම පූජා කරලා එහෙම නැත්නම් පරිත්‍යාග කරලා පාරමී ගුණයක් පූර්ණේ කරගෙන. එහෙමත් නැත්නම් ඔබ අවසානයේදී ආහාර අරගෙන අනතුරුව Tamange ඉඳුල් පිඟාන හොදලා මේ ඉඳුල් වතුර ටික නිකාම්ම නිකන් විසි කරලා දාන්නේ නැතිව ත්‍රිසංගත සත්වයේක්ට ආහාරයක් පිණිස වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඔය ඉඳුල් වතුර ටික විසි කරන්නට පුළුවන් නම් මොනතරම් වටිනාකමක් තියෙනවද පින්තුනි ඔය ඉඳුල් වතුර ටික තුල තියෙන කුඩා කුඩා ආහාර කැබලි කුඩා කුඩා පානි සත්වයෙන් ආහාර පිනිස අරගන්නවා. එලෙස ආහාර පිනිස අරගෙන ඒ සත්වයෙන් තමන්ගේ කුස පුරවා ගන්නවා. ඔබ අර විදිහට ප්‍රාර්ථනාවන් ඇති කරගෙන මේ ඉඳුල් වතුර ටික සත්වයට ආහාරයක් පිණිසම වේවා කියලා විසි කරද්දී ඔබට දානයේ පූර්ණේ වෙලා පාරමී ගුණයක් වශයෙන් ඔබ දානයේ සිද්ධ කරගෙන එහෙනම් කෙනෙක්ට පින්කම් කරගන්නට දම් දෙන්නට සිල් රකින්නට වෙලාවක් නැහැ කියලා කියනවා නම් ඒක මහා ප්‍රලාපයක් ඒක මහා මිත්‍යාවක් ඒ නිසා ඔබට අර කියපු කාලසටහනේ කාලය වෙන් කරගන්න පුළුවන් ගුණ ධර්ම වෙනුවෙන් පින්දහම් වෙනුවෙන් ආධ්‍යාත්මික ලෝකෝත්තර සුවය වෙනුවෙන් ඒ නිසා ඔබ නිරන්තරයෙන්ම පින්නතුනි අප කැප වෙලා ඒ උතුම් වූ ගුණ පූර්ණේ කරගන්නට මේ මිනිස් ජීවිතය කටයුතු කරන්න. මේ ලෝක වශයෙන් බලපුවාම මිනිසත්භාවය අපි හැම දෙනාටම ලැබිච්ච උතුම්ම වූ දායාදයක් වාසනාවක්. ඒ වාසනාව කවදාවත් පිරිහීමට යොමු කරන්න එපා. අකුසලයට අයහපතට පවට බර කරන්නට එපා. පින් දහම් සිද්ධ කරන්නටම යහපත් ගුණ දහම් පූර්ණේ කරගන්නටම අවසානයේදී එලෙසින් කටයුතු කරන ඔබ නිවන් පිණිසම ඒ කරන ක්‍රියා හේතු වෙනවා. ඔබට එලෙස මිනිස් ජීවිතේ යොදවන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ එලෙස දක්ෂිනාවට සුදුසු උනේ සතර මහා පාරමී ගුණ පූර්ණේ කරපු නිසා සතර පුරාවටම දන් දුන්න නිසා උන්වහන්සේගේ ආර්ය මහා ශ්‍රාවක සංඝ රත්නයත් එහෙමයි උන්වහන්සේලාද මේ දක්ෂිනීය ගුණයෙන් යුක්තයි දක්ෂිනාවට සුදුසුයි. ඒ නිසා ඔබ නිරන්තරයෙන් ඒ දක්ෂිනීය ගුණය සිහිපත් කරගෙන ඔබද සතර පුරා දන් දෙමින් පාරමී ගුණ පූර්ණේ කරන්න. ඔබේ ප්‍රධාන පරමාර්ථය මේ සසර දුකින් අත මිදීම, නිවන. නිවන කියන වචනය තුල පින්තුණි අර්ථයක් මේ තමන්ගේ හදවතේ තියෙන සිතේ තියෙන සංහාව දුරු කිරීම සංහක්කයෝ නිරෝධෝ නිබ්බාණං සංහාව ඡය කරලා දාන එක සංහාව නැති කරලා දාන එක සංහාවෙන් මිදීම තමා නිරෝධෝ නිබ්බාණං නිර්වාණය බවට පත් වෙන්නේ ඒ වගේම පිනතු නිවාන කියලා කියන්නේ තණ්හාව. මේ කියලා කියනෝ නැති කරලා දානවා. ඉතින් එලෙස තණ්හාව නැති කරන්නට නම් ඔබේ සිත් සතන් තුල තියෙන ලෝභය, ద్వේෂය, මෝහය කියන අකුසල මූලයන් දිනෙන් දින දිනෙන් දින යටපත් කරලා දාන්න ඕනේ. හැබැයි ඒවා යටපත් කරලා නැවත මතුවෙන්නට දෙනවා නම් ඒයින් ප්‍රයෝජනයක් නැහැ. එලෙස යටපත් වෙච්ච අකුසල ධර්මයන් සදංග වශයෙන්ම යටපත් කරගෙන කටයුතු කරන ඔබ විසින් අවසානයේදී එලෙස ගුණ පූර්ණණය කිරීම ප්‍රගුණ කිරීම තුලින්ම ඒවා සදාටම නැති කරගන්නට පුළුවන්. ඔබ මතක තියාගන්න හරියට ගහක මැදින් කපලා දානකොට ගහ ඉවත් කරන්නට ඒ ගහ මැදින් ඉවත් කළා නැවත ලියලනවා. බුදුහාමුදුරුව හරි ලස්සනට අපූර්වට මේ දේශනාවන් තුළ දේශනා කරන්නේ යථාපි මූලේ අනුපද්දවේ දල්හි චින්නෝ පිරුක්කෝ පුනරේව රූහති යම් කිසි ආකාරයෙන් ගහක් අයින් කරන්නට ඕන නම් අපි ඒ සහ මුලින්ම අයින් කරලා දාන්න ඕනි. මැදින් ගහ කපල ඉවත් කළාට නැවත ඒ ගහ ලියලනවා. ඒ වගේම අකුසල මූලයන් අපේ හදවතේ තියාගෙන දන් දුන්නට මදි. සදාටම නැති කරගන්නට නම් ඔබ නිතර නිතර මේ අකුසල මූලයන් නැති වෙන්නටම ඒවා තුනී වෙලා විනාශ වෙලා යන්නටම පාරමී ගුණ පූර්ණේ කරන්න. පරිත්‍යාගාදී චේතනාවන් නැතුව ජීවත් වෙන්න ඔබට සැබෑ ලෙසම මේ මිනිස් ජීවිතය ආරක්ෂා කරගෙන පිරිහෙන්ට යානොදී උතුම් වූ උසස් භාවයට පත් කරගෙන සැබෑ ලෙසම මිනිස් ජීවිතය ගත කරමින් මරණයටපත් වෙන්න පුළුවන්. එවිට ඔබේ චුතිසිතත් යහපත් වේවි මරණාසන්න මොහොතේදී. ඒ වගේම ඊළඟ භවයේ ප්‍රතිසන්දිතිතත් යහපත් වේවි. ඊළඟ භවයේ මිනිස්සෙක්වත් වුණොත් තමා තව තවත් පාරමී ගුණ පූර්ණේ කරගෙන නිවන් දකින්නට නිවන අවබෝධ කරගන්නට අපිට වාග්ය සැලසෙන්නේ මේ භවයේදී බැරි වුණත් ඊළඟ භවයේදී හරි කෙදිනක හෝ ඉක්මනින්ම මේ සංසාරයේ කෙලවර කරගන්නට නිවන් දකින්නට මේ කරගන්න උතුම් වූ ගුණ දහම් අපිට යම් දිනක හේතු වේවි. ඉතින් එලෙසින් ඔබ මේ කටයුතු කරන ಗುಣදහම් පූර්ණේ කරන පාරමී දහම් තුලින් උතුම් වූ නිවන් දකින්නටම නිර්වාණය අවබෝධ කරගන්නටම මේ උතුම් වූ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. සෑම අතකින්ම ඔබ අප හැම දෙනාටම සිද්ධ කරගන්න උතුම් වූ පුණ්‍ය ශක්තිය සතර දුකෙන් අත මිදී ලබන නිර්වාණ සුවයම සාක්ෂාත් කරගන්නටම වාග්ය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාගේම නමින් පරලෝ සැපත් වූ සියලු ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් කරමු. පින් බලාපොරොත්තු වෙන සියලු ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් වේවා. බිහිසුණු සසර දුකින් අත මිදේවා අති උත්තම නිවනම සාක්ෂාත් කරගනීවා කියන ප්‍රාර්ථනාවෙන් අපි හැමදෙනාම මේගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම අපි සිද්ධ කරගත්තා වූ මේ උතුම් වූ සකල විද පුණ්‍ය ශක්තිය ලෝකයේ සම්බුද්ධ ශාසනය අපි හැම දිනාම නිරන්තරයෙන් ආරක්ෂා කරන අල්පේ සාක්‍ය මහේ සාක්‍ය සම්‍යදෘෂ්ටික සියලු දෙවියන්ට අනුමෝදන් කරමු සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා දෙවියන් දුතුම් වූ නිවනින් සැනසේවා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරමු එත්තාවතාච අම්හිහි සංබතං පුඤ්ඤ සංපදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා එත්තාවතාච අම්හිහි සංවතං පුඤ්ඤ සංපදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා එත්තාවතාච අම්හිහි සංවතං පුඤ්ඤ සංපදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා අවසාන වශයෙන් සදැහැති ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම සදැහැති දායකත්වයේ දරපු පින්වන්ත හැම දෙනාටම ඒ වගේම ගුවන් විදුලි සංස්ථාවේ කාර්ය මණ්ඩලයේ පින්වන්ත සියලු දෙනාටම අපි හැම දෙනාටම සෙතක් වේවා සාන්තියක් වේවා සැපතක් යහපතක් වේවා නිදුක් නිරෝගී චිරජීවනයේ ආයුරාෝග්‍ය ආදී සකල සම්පත් දිනෙන් දින වර්ධනය වේවා කරන කියන සිතන පතන සෑම යහපත් ක්‍රියාවක්ම සාර්ථක භාවයට පත්වේවා කායික සැනසීම ලැබේවා මානසික සැනසීම ලැබේවා අවසන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සදහට නියුණු සදහට සැනසුණු සාන්ත ලක්ෂණ අමා මහ නිවනම සාක්ෂාත් කර ගන්නට මේ පුණ්‍ය පාරමී ධර්මයන් හේතු වාසනාම වේවා කියලා ප්‍රාර්ථනා කරගමු හැම දිනාටම සම්මා සම්බුදු සරණයි Thank you. ධර්මානුශාසනාව පැවැතු දේශකයන්න් වහන්සේ නැගෙනහිර හෝකන්දර බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන විහාරවාසී නිත්තඹුව සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පූජ්‍යපාද බැද්දේවල ධම්මකිත්ති ස්වාමීන් වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියලා සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු මෙම ධර්මදේශනාවේ සංයුක්ත පැටියක් කැසට් පැටියක් ඔබට අවශ්‍ය නම් ඒ පිළිබඳ වැඩිතොරතුරු මෙම දුරකථන අංකයෙන් විමසා ගන්න. 0111 30 710 82 0111 30 710 82 ශ්‍රාවක පින්වත් ඔබට පුළුවන් මෙවන් වූ ධර්මදේශනාවක දායකත්ව ලබා ගන්නට. ඒ පිළිබඳ වැඩිතරතුරු ආගමික අංශයෙන් විමසන්න. දුරකථන අංකය 0112 697 140 0112 697 140 ආගමික අංශයේ දුරකථන අංකය